මාත්‍ර කළමනාකරණයකරණයකට අපි විරුද්ධ නැහැ. ඒක හොඳයි කළමනාකරණය කරන්න ඕන. නමුත් මේ කළමනාකරණය කියන වචනෙට ලේබල් එකට මුවා වෙලා මේ කරන්න යන්නේ සම්පූර්ණයෙන්ම අපේ රටේ වතුර විකුණන්නේ. ඉතින් ඒ නිසා මේ පිටුපස් තින්නේ සම්පූර්ණයෙන්ම ලෝක බැංකුව. ලෝකයේ විශේෂම බෞද්ධාත්‍ර සමාගම්. මෙන්න මේ ආයේගේ වමනාව තමයි අපුවාගේ රටවල ජලයේ සම්පූර්ණ අයිතිය ඒකේ අධිකාරී බලය ඔවුන් අතට විශේෂයෙන්ම බීජවල ආධිපත්‍ය වුණ අපහත් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි රටේ ගත්තොත් එහෙම අනිකුත් මේ සියලු දේවල් වල ඖෂධ අනම්මන හැම එකම අධිකාරී බලය වුණ අපහත් කරගෙන තියෙනවා. ඒ නිසා ජලයේ ආධිපත්‍යත් වුණ අතර ගැනීම තමයි මේක තුලින් ධර්ම සරසුන් වෙන්නේ.